දැයි සීල දිනාටම තෙරුවන් සරණයි අපි වැඩමුළුවේ පළවෙනිම රැස්වීම කියන්න පුළුවන් පළවෙනිම ධර්ම සාකච්ඡාටයි පෙරබෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා අපි පැයකමාරක පවන කාලයක් ගණ්ඩායි සැලසුම් කරලා තියෙන්නේ ඉතින් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් ඒ ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡාව පටන් අරගනිමු ඒ අතර වාරේ සභාවෙන් එනවනම් වෙන ප්‍රශ්න ප්‍රකාශන අපි කතිලා කරගත්ත පරිදි ඒක ඒ අවස්ථාවේ හැටියට ඉදිරිපත්කරනද ඒ සඳහාම මුලින්ම ආරාධනා කරනවා. ඒ අතර වාරයේදී ලිඛිත ප්‍රශ්න 90 ප්‍රශ්න මේ වැඩ වැඩසටහන පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ස්වාමින් වහන්සේ භාවනා කරන විට එන වේදනාවක් දිහා බලන විට එය වැඩි වුවොත් කුමක් කුමක් කළ යුතුද? ඒ කියන්නේ මේ සෑහෙන දුරට වේදනාවක් දිහා බලලා තිනවා දැන් මේ විදිහට වේදනාවක් දිහා බලන විටේ වැඩි වොහොත් කියලා කියන්නේ පටන් අරගෙන පටන් අරගත්ත ගමන් ප්‍රතික්‍රියා කරලා නැහැ පොඩ්ඩක් වෙලා බලානින්ට ඉවසිල්ලක් තිබිලා තියෙනවා. ඒකට මුලයි මැදයි දෙක සම්පූර්ණ මුල නෙවෙයි මැදයි දැක්කා කියන එකයි තියෙන්නේ. මේක ඇත්තටම භාවනාවෙන් ඉදිරියට යන්න හදන ප්‍රයත්නයක් මේ පේන්නේ. ඉතින් සමහර පුංචි වේදනා තියෙනවා බලානින්ද ඇති මේවා ගෙවිලා යනවා. මැදහත් වේදනා වගේක් තියෙනවා. එයින් බලාන හිතට අපි හිතන විදිහට ගෙවෙන්නේ නැහැ. බරපතල වේදනා වගේක් තියෙනවා. ඒක කොහොමඩක්වත් භාවනාවට අහුම්කම් දෙන්නේ නැහැ. ඒක බොහොම මේ දාල දඬු රළු පරළු දේවල්. මේ වගේ ඒව සාමාන්‍යයෙන් එන්නේ මේ මධ්‍යස්ථ ප්‍රමාණයේ වේදනාවට. පුංචි වේදනා එනවා යනවා ඒකේ ඒවා ඒව අතර නොදැරිය හැකිව නෙවෙයි මේ නොදැරිය හැකි නොදැරිය හැකි මැට මට්ටමේ තියෙනවා තමයි වේදනාව වැඩි වුණොත් බලනිනකොට වැඩි වෙනවා වැඩි වුණොත් මොකද කරන්නේ කියන කතාවයි තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට මතක තියාගන්න තියෙන්නේ වේදනාව පුංචි වුණත් මඳහත් වුණත් බරපතල වුණත් ඕනෙම වේදනාව විතරක් නෙවෙයි කොයි එකේ හරි විපස්සනා කරනවා කියලා කියන්නේ ඒකේ මුල මැදක බලනවා කියන එකයි. ඉතින් අපි දැන් මුල දකලා තියෙනවා ටිකක් මැදට යනකම් ගිහිල්ලා තියෙනවා එතනදී අපි පිපිලිසර වෙලා තියෙනවා. අතිර්ණ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. දැන් මොකද කරන්න කියලා. ඒක ඒ කියන්නේ ඒක වැඩි වෙමින් එනවා. වැඩි වෙමින් එනවා. එතකොට හිත මේ සැක පහළ වෙනවා, පිපිලිසර වෙනවා. කල යුත්තේ නම් හැකියාවක් තියෙනවා නම්, දැරිය හැකි මට්ටමක් තියෙනවා නම්, විපක්ෂාවක් තියෙනවා නම්, මේ වේදනාවේ මම දැන් මුල මැද දැකලා තියෙනවා. මනේ මට අග දකින්නකම්, ගෙවෙලා යනකම්ම මේක බලන්න ලැබේවා කියන හැඟීමයි තියාගන්න හැබැයි අර මම මුලින් කිව්වා වගේ ඒවා අපි අදිෂ්ඨාන පූර්වක යන්න පුළුවන්නේ පුංචි වේදනාවට මැදහත් වේදනාවට විතරයි. ලොකු වේදනාවක් කරනකොට අපිට අද්දක උස්සගෙන පිටිපස්සට පිටිපස්සට යන්න වෙනවා. අපිට පරාදේ බාර ගන්න වෙනවා. එහෙම වුණොත් වේදනාව අපි මෙනෙහි කරන වේදනාවටම මුල් තැන දීලා කටයුතු කරන. එතකොට බරපතල වේදනාවක් ආවොත් තමන්ගේ මූල කර්මස්තන හිත උදුරලා දාන. පැත්තකට දානවා. එතකොට මූල කර්මස්තනත් එක ගණතුණුවක් නැහැ. වේදනාවම වේදනා වේදනා වේදනා කියලා ආනාපාන ක්‍රපිය කෙනෙක් නම් නාසිකාග්‍රේ තිබුණ හිත ගලවලා වේදනාව තියෙන දකුණු දන හිසේ නම් දන හිසේ අලවන්න ඕන. අලවලා වේදනා වේදනා කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට මේ කියන්නේ මේ අපි වේදනා කියන වචනේ පාවිච්චි කරන්නේ පාලියේ වේදනාව කියලා කියන්නේ දැනීම කියන එකටයි සිංහලයේ වේදනාව කියලා කියන්නේ දුක්ඛ වේදනාවට. දැන් මේ කතා කරන්නේ දුක්ඛ වේදනාව ගැන මම දන්න විදියට. නැත්නම් දැනීමක් ගැන නෙවෙයි. දැනීමක් වෙනවා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ තේරම දැනීම. මේ කතා කරන්නේ ද්වේෂ සහගතව නොදකින් කියන જાති වේදනා ගැන. එනිසා මේ වගේ බරපතල වේදනාවක් වෙනකොට හිත ඒකට උරුට්ටු වෙලා දත් මිටි කාගෙන ඒකට වෛර කරන හැටි දක්ක ගන්න පුළුවන් නම් වේදනාවට අපි නොදකින් නොපතන් විදිහට බලන හැටි ඒකත් ලොකු දැක්මක් කියලා කියන්න පුළුවන්. වේදනාව දිහා බලනකොට අපි උරුට්ටු වෙනවා ඒකට දැඩි වෙනවා. දත් මිටි කන්න පටන් ගන්නවා. අන්න එහෙම බරපතල වේදනා සහ මැදහත් වේදනා එනකොට අනිවාර්යයෙන්ම ඇතුලෙන් එනවා ද්වේෂය. අන්නේ ද්වේෂය දැක ගන්න පුළුවන් නම් ඒක ලොකු භාවනාවේ ඉදිරි ගමනක් වෙනවා. මොකද මේ අනුසය කෙලස් වැඩ කරන හැටි. ඒක නිකන් අර රූකඩ නටනකොට අපි නූල් සූත්‍රය දැක්කා වගේ. රූකඩ නටවන්නේ සාමාන්‍ය කළුතරයට සාපේක්ෂව. එතකොට පේන්නේ රූකඩේ නටනවා. හොඳට බලන් හිටියොත් පේනවා රූකඩේ නටනවා නෙවෙයි නූල් වගේක් දඟලනවා. කතා කරන්නේ තුරුකඩේ නෙවෙයි. දඟලවන්නේ උඩ ඉන මිනිසයා. අට්ටාලේ උඩ හෙල්ලම යන්නේ අපි බලන්නේ මෙතන අපිට පේන්නේ තුරුකඩ නටනවා. තුරුකඩේ නටන්නේ. ඒකේ නූල් සූත්‍රය දැක්කා වගේ තමයි වේදනාව එනකොට වේදනාව පිළිබඳව මගේ තරහා එන්නේ පිටිපස්සෙන් යන අනුශේධ ධර්ම වල නූල් සූත්‍රයක් තියෙනවා. මේ නූල් සූත්‍රය දැකපු දාසේ ඉඳලා රූකඩ බැලුවට ජොලියක් නැතුව යනවා. නූල් රූකඩේ ජොලිය තියෙන්නේ රස තියෙන්නේ නූල් සූත්‍රයේ දකින්නකන් තමයි. නූල් සූත්‍රයේ කියන එක වෙන්නේ කියලා දැක්කට පස්සේ තවදුරටත් ඒ රූකඩ නටුමක් නෙමෙයි ඊට පස්සේ අපි කොච්චරක් මේ රූකඩේට පණ දෙනවද කියන එක දැක ගන්න පුළුවන්. ඒ තමයි මේ වේදනා කියනවා හැම වෙලාවෙම තියෙනවා. ඒකට යටින් අර එන පටිගය හෝ සුඛ වේදනාට එන රාගානුසය නිසයි අපිට මේක සම්බන්ධ වෙන්නේ ජීවිතේට. නැත්තම් වේදනා ගණන් ගන්න දෙයක් නැහැ. ඒකෙන් අපිට කිසිම හැඟීමක් එන්නේ නැහැ. ඒ නිසා වේදනාව එනකොට මේ සාමාන්‍යයෙන් ආනපන කරනවා වගේ නෙවෙයි. ආනපනේ ਸਰවඥාංශය පෙන්නනවා මේ අත්ත වශයෙන්ම හීන ප්‍රණීත කියලා දෙකක්. ප්‍රිය අප්‍රිය කියලා ඒක එච්චර බරපතල නැහැ. වේදනාවේ ප්‍රිය අප්‍රිය ගන්න ඉතාමත්ම ප්‍රකටයි. සුඛ වේදනාවක් වෙනකොට ඒකට ලෝභ කරන ගතියත් දුක් වේදනාවට වෛර කරන ගතිය. අන්න ඒක දැක්කොත් වේදනාවක් පෙනේ කිරීමෙන් නාම ධර්මයක් පෙනේ කිරීමෙන් අතිරේක ඕජාවක් ලබා ගන්න පුළුවන්. අතිරේක දෙයක් දැක ගන්න පුළුවන්. හැබැයි ඒක යන්නේ එතෙන්ට යන්න සුදුසුකම් ලබන්නේ රූප ධර්මයේ නැත්නම් ආස්වාස් ප්‍රස්වාස් පිම්බීම ඇකිලිම හොඳට පුරුදු කරපු මනසක් ඇති කෙනෙකුට විතරයි. ඒකයි කායනුපස්සනාවට පස්සේ මේ චිත්ත වේදනානුපස්සනාව කියලා තියෙන්නේ. සකෙටියෙන් කියන්න තියෙන්නේ මේ වේදනාවේ මුලැමැදාක දැකලා මුලැමැදාක දැකලා තියෙනවා. අගත් දැක ගන්නාතෙක් ඉවසිල්ලෙන් කටයුතු කරන්න කියන එක තමයි කෙටියෙන් මතක් කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී එක් එක් අයගේ චරිතනුව ගැළපෙන භාවනා තෝරාගත් යුතුව පොත්වලින් දැක්කත ඇත්තෙමි. ඒ පිළිබඳව පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. අපි මේක මේ ධර්මදේශන යන අතරවේදී ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් මේ කරන්න හදන්නේ මොනවත්ක්ම දන්නේ නැති කෙනෙකුට ඉස්සල්ලාම සතිය ඇති කර ගැනීම පිළිබඳ විතරයි මතක් කරලා දෙන්නේ. සතිය ටිකක් දියුණු වෙගෙන යනකොට එන තොරතුරු වලින් තමයි අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ. අපි මේ වේදනාවට බර ආසාවල් වලට ගැලිච්ච රාග චරිතද නැත්නම් සංඥාවල් එක කටයුතු කරන දේ දේවල් අඳුනගෙන පටලවලා අඳුනගෙන කරන විකාරද අපේ හිතේ තියෙන්නේ නැත්නම් සංස්කරණය කිරීමේ කෙලවරක් නැති චරිතද වේදනා චරිතද සංඥා චරිතද සංස්කාර චරිතද එහෙම නැත්නම් රාග චරිතද ද්වේෂ චරිතද මෝහ චරිතද නැත්නම් විතක්ක චරිතද කොයි එක කියලා අල්ලගන්න පුළුවන් ඉන්නේ සතිය ඉස්සරහට දාන්න ඕන දැම්මට පස්සේ අපිව වරදිනවා කියන තැන තමයි චරිතය අහුවෙන්නේ. අපිට භාවනා වරදිනවා කියන තැන තමයි රහස තියෙන්නේ. වරදින දේවල් අයින් කෙරුවොත් ඒ කියන්නේ චරිත ලක්ෂණ අඳුර ගන්න තියෙන අවස්ථාව පිටපොට ආයෙනවා. ඒ නිසා මේ දේශනාවලිය යන අතරේදී මේ ප්‍රශ්නේ අපි ඉදිරිපත් කරගනිමු. මාත් සලකා බලන්න සම්බන්ධ කරන්න අපි ගිය පාර ඉංග්‍රීසියෙන් කරපු එකේදී බොහෝම සවිස්තරව ගියා ඒක. ඒ නිසා මම හිතන්නේ මගේ මතකේ තාම ඇති ඒවා. ඉතින් භාවනා දේශනාවලිය යනකොට අපි අවසලා ගමු. ඊගා ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉංග්‍රීසි ප්‍රශ්නයක් ඒ නිසා මම ඒකට ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. The next question is written in English. Uh, Swamin Wahansa, yesterday we watched this movie. Uh, I could see clearly that my mind refused to eat the truth but flips back to uh, back to the so-called beautiful, even more uh, than before. I meditate, I also experience that raga arises after doing uh, asubha bhavana, a technique which shall help to conquer this particular kilesa. So what to do and why is that so? Thank you for your vivin this metta. matter. Uh, this question very recently I just went through the uh, Sutta Pitaka in, I think, Anguttara Nikaya, Rakkanipata or Panch, uh, Sattanipata. The Buddha has mentioned one sutta known as Uppada Sutta. It says the, the desire can arise. Desire, desire, desire can give rise to desire and desire can give rise to the hatred. Hatred can give rise to the desire, hatred can give rise to the desire, uh, hatred. So therefore, whatever the technique we are using, our mind is looking through our glass, our tinted glass. So when we are in the early meditation hall, in up there, there are some photos of uh, carcasses. And there was one fat lady burnt, and whole of their burnt, and the breast is there. One breast is burnt, other one is intact. So very young monk was going and looking at all the time that unburned breast. And instead of the, um, uh, the Asubha, he came and complained to Lokohamudra, by looking at that I developed raga. Then the told, to develop the Asubha Bhavana, it is not necessarily to have a photos. So therefore better to remove it. And there was yet another one, uh, two people get together after marriage, love marriage, and then the young child happens. And after that, uh, both of them commit, commit suicide, child also died. And in the backside of the story, there's a three skeletons, male one, female and the child. And these were the one earlier there. So many people get many ideas. So therefore, when we are doing uh, Asubha Bhavana or this guardian meditation, if you are not really in such disease, that medicine won't work. So you have to first diagnose your disease and you have to take prescribed medicine, not in the over-the-counter medicine. So that can be perverted. Whenever you are going to do Metta Bhavana, it is going against the, directly against the, the hatred, but underneath perversion is to create more sexual feelings. When you are doing Karuna Bhavana, immediate thing is the, the suffering being, but ultimately if you are not achieving it, you can be a killer. You can definitely kill that particular person. And if you are going to do uh, the Asubha, also, that is why Pindola Bharadwaja Sutta, when the king is asking the monk, monk says that if you have so much of raga, we go and uh, see the corpse and we go to the carnal ground and see. Then the king is giving a sarcastic smile. He says, when you are pervertedly and sexually urged, you will copulate even with the carcass. Not only that, even with the skeleton. Therefore, he says, the, the monk, Bante, you are too young to the subject. Therefore, if it is working to you, it's okay, you do it, but I don't believe it. So therefore, when you are doing this uh, for guardian meditation, don't take this as the permanent answer for the question, it is just suppressing and equally it can be a negative. It can be provocative. Also, therefore, you have to first diagnose and give the basic uh, prescribed drug, not the over-the-counter. And But if you are going to do with uh, anapanasati or vipassana, you can see both the sides. You can see at a time it is creating desire, at a time it creating the hatred. We think it is depending on the external thing. But where the, the Arahant's magic is, whatever it may be, he has the ability to create either is auspicious or unauspicious or neutral, irrespective of the external object. But untrained mind always depending on the external object, so ultimately they find fault with the external object thinking, that is the one created the bad feeling or good feeling. That is of their own untrained nature of the mind, that is what our mind. So understanding this is very interesting. Very interesting and we can see uh, the very medicine we are going to use going to give a yet another iatrogenic effects. That is more dangerous than uh, the disease itself. So that is why each and every method has its own weaknesses or its own disadvantages. But this is Dhamma. This is Dhammanupassana. This is not Kayanupassana, Vedananupassana, Chittanupassana. This is Dhamma. You have to accept it and use it in a appropriate way. Use it in a pragmatic way. Don't think it is working for every person, everywhere, every time. Never such a techniques available. if anapana is going to work, definitely, if the anapana is going to work, definitely you have to give the priority. Asubha is good at a time, but when is going to do the negative, uh, it is undermining your effort. Anapana never do that kind of thing. It is always positive and forward. Never have that kind of uh, the side effects and the after effects of the normal medicine. That is what the Buddha says, if the anapanasati is used, all your vitakkas will be sorted out in due course. It is don't give the so much of uh, positive results, not assurance, and uh, but slow, steady, the, uh, no side effects. You said uh, diagnose first disease. What do you mean really? I mean you have to know exactly what's going so on. So when you are doing anapana, for example, neutral object, then you can understand what is your main distraction. That indicates who you are. Rather than uh, going by the medicine side, you have to go by the diagnostic side. You have to go by the understanding the root. So that is the difference between the samatha and vipassana. Samatha is going to give so much of medicine without uh, really taking time to understand the disease. But the vipassana don't rush to heal the symptoms. It take time with the, with the, with the torturing nature, go back to the root. So therefore many find samatha is very appealing and appeasing and helpful, but they don't, they have failed to understand its temporary nature and negative perverted nature. Both available. sorry, can you give the name of the sutta? Name of the sutta? Uh, Uppada Sutta for my understanding as far as the name is concerned. ඊගායක සිංහලෙන් තියෙන්නේ සිංගලිෂ් ක්වෙස්චන් සක්මන් බණාදීක පතුල් වලට දැනෙන රළු බව සුමුදු බව වැලි ආදී පෑගීමෙන් ඇති වෙන ශබ්ද දෙපා නැමි දිගහැරීම් වශයෙන් ඇති වෙන වේදනා මේ සියල්ල මෙනෙහි කිරීම වේදනාන් පස්සනාවම වැඩිවීමද මේකෙදි කියන්න තියෙන්නේ වේදනාන් පස්සනාව නෙවෙයි මෙතන කරන්න දන්නේ සතිය වඩන එකයි කරන්නේ ඒක නිසා මේවා එකක්වත් මෙනෙහි කරන්න යන්න එපා ඒවා මෙනෙහි කරන්න ගත්තොත් එහෙම අපි හරි අමාරුක වටනවා. මෙනෙහි කරන්න වම දකුණ කියලා විතරයි. කවදාකවත් ඒ විස්තර මෙනෙහි කරන්න ගත්තොත් ඒක ඔළුව අවුල් කරනවා. ඒ නිසා මෙනෙහි කරන්න ඕනේ සම්මුතිය. අපි දකින්න උත්සාහ කරන ධර්මෝජාව. ධර්මෝජාව තමයි මේ රළු බව, සුමුදු බව, සද්ද, දිග හැරීම් නැවීම. ඒ ඔක්කොම මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙන විස්තර. ඒව එක එක මෙනෙහි කරන්න එපා. ඒව මෙනෙහි කරන්න ගත්තොත් හිත සම්පූර්ණ අවුල් වෙලා අර වම දකුණවත් දැක ගන්න බැරි තත්ත්වයට ගිහිල්ලා මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. නිසා සම්මුතිය මෙනෙහි කරන්න පරමාර්ථ වැටෙහෙන්න අරින්න පරමාර්ථ මෙනෙහි කරන්න එපා. ඒක කවදාකවත් මෙනෙහි කරලා අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා අපි සතිය ඇති කිරීම සඳහා මෙනෙහි කිරීමක් කරනවා කරන්නේ හැම වෙලාවෙම මතක මතක තියාගන්න මේ සාමාන්‍ය තේන සම්මුතිය විතරයි. පරමාර්ථයේදී මෙනෙහි කරන දෙයක් නැහැ. පරමාර්ථයේ තියෙන විශේෂත්වයක් එච්චරයි. මෙනෙහි කරන කරන පරමාර්ථ ධර්මත් එක්ක දුරස්ත වෙනවා. සම්මුති ධර්මත් එක්ක සමීපස්ත වෙනවා. ඒ නිසා ඒක මෙනෙහි කිරීම කරන්න ඕනේ ප්‍රයෝජනෙයි සලකලා මෙතනදී කියන තියෙන්නේ උදාහරණයක් වශයෙන් අපි පරියංකේ ඉඳලා නැගිටින වෙලාවේ ඉඳගෙන ඉඳලා නැගිටලා නැගිටිනවා නැගිටිනවා කියලා මෙනෙහි කරනකොට අත බිම තියෙන හැටි බර ගන්න හැටි එහාට මෙහාට අපි බර එහෙම වෙන හැටි ඔක්කොම ඇත්ත තමයි. නමුත් එකක්වත් මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියන සම්මුතිය විතරයි. සක්මණේ එහාට ගිහිල්ලා හැරෙනකොටත් ගොඩක් වැඩ යනවා. ඒ ඔක්කොම මෙනෙහි කරන්නේ හැරෙනවා හැරෙනවා කියලා විතරයි. වම දකුණු වශයෙන් යනකොට වම දකුණ හොඳට තේරුම් ගත්තට පස්සේ තේරෙනකොට සමහර විටක සාකච්ඡාවකින් ගන්න පුළුවන් ඔසවනවා තබනවා කියලා මෙනෙහි කිරීම කඩන්න පුළුවන්. හැබැයි ඉසවීම තැවීම සම්මුතියක් මිස පරමාර්ථ වශයෙන් කරන එකක් නෙවෙයි. ඒ නිසා මේ පරමාර්ථයට පුළුවන් තරම් ඉඩ දෙන්න නම් පරමාර්ථ තව තවත් උනන්දු කරවන්න නම් සම්මුතිය මෙනෙහි කිරීමත් අඩු කරමින් අඩු කරමින් අඩු කරමින් යනවා. එතකොට තමයි પરමාර්ථ ධර්ම වැඩි වැඩියෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා මෙනෙහි කරන්නේ අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් කරත්තේ ගුණාට ගහන්නේ අඳුර පාන්නේ ගුණා බර අදින් නැත්තම්. ගුණා කරත්තේ අදිනවනම් ඔය නිකන් ගල් කවියක් කියලා යන එකයි කියන්නේ. ගහන්න වටින්නේ නැහැ ඒක. ඌ ඌ ඌ අදිද්දිත් ගහනවනම් ගුණාම කොයි කාදි කියලා හොයාගන්න බැරුව යනවා. ගහන එකාද වරතේ අදින එකාද කියලා. ඒ සමහරව අදිද්දිත් ගහනවා. ඒකට ගොනාට පිටිපස්සෙන්ලා බලන්න ඉන්නවා පිටිපස්සේ ඉන්නේ කකුල් දෙකේ එකෙද්ද හතර එකෙද්ද කියලා. ඒ භාවනා කරන යෝගාචරය දැනගන්න ඕනේ කොතෙන්ද යනකම් මෙනෙහි කරන්න ඕනද? ඊට පස්සේ භාවනාව ගැම්ම අල්ලනවා නම් හිමීට මෙනෙහි කිරීම අයින් කළා අරකට හේතු වෙන්න දෙන්න ඕනේ. ඔය gadol කපලා ගෙනියනකොට gadol පෝරණේ gadol මේකේ අන්තිමට අර තුනී ලෑල්ලකට හේතු කරලා තියලා හිමීට ලෑල්ල ගත්තාම අර gadolෙට මේක වගේ ෆිට වෙනවා. ඒ ගන්න ලෑල්ල මෙහෙම එන්න එන්න තුනී වෙන හැඩයට තියෙන. ගඩොල් ගඩොල් ගඩොලේ අට්ටිය ගහනකොට බලන්න කරන වැඩේ ලෑල්ල තියලා ලෑල්ල ගත්තට පස්සේ මීට කඩලු කියලා අරකට හේට් වෙන. ඒ වගේ මෙනෙහි කරන්න ඕනේ. ඒක මෙනෙහි කරන යන්ත්‍රේ ගණ්ඩ බලාගෙන. යට වෙන්න බලාගෙන නෙමෙයි. සක්මන් භාවනා කරන විට සමහර වෙලාවට පැත්තට විසි වෙන්නේ කුමක් නිසාද? මේකත් හුඟක් වෙලාවට අධික මෙනෙහි කිරීම සහ සවිස්තර මෙනෙහි කිරීමට ගියාම ඔළුව අන්තවන්ත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා වම දකුණු වශයෙන් මෙනෙහි කළා හොඳට වම දකුණ විනාඩි 20 30ක් විතර යනකම් වෙන බාධාවක් නැතුව යන්න පුළුවන් නම් ගුරුවරු කියනවා එහෙනම් දැන් එසවීම තැබීම වශයෙන් මෙනෙහි කරන්න කියලා ඒක පියවර දෙකට. දැන් ඒකත් පුරුදු කරලා ඇවිල්ලා හොඳයි කිව්වට පස්සේ කියනවා එන ඔසවනවා යවනවා තබනවා කියලා මෙනෙහි කරන්න කියලා. එතකොට මහා ශික්‍රමේ නම් කියනවා ඔසවනවා ඔසන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතනවා යවනවා. Taman හිතනවා තබනවා ඊට පස්සේ 6කට මෙනෙහි කරන්න කියලා. ওই වගේ වෙනකොට ඉතින් වැනෙන්න ගන්නවා. එහෙම වැනෙනවා නම් කියනවාද වැඩි විස්තරහට යන වෙනකොට ආපස්සට යන්නේ කියලා. සෙවීම තැබීම විතරක් කළා නැතර කරන්නයි කියලා. මොකද අර මේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙලයි සමබර භාවයයි ඉක්මවලා යන වෙලා වෙනකොට වැඩේ yaad වෙනවනම් ඉස්සරහට මෙනෙහි කරගෙන යනවා. ඒක පියවර 3 4 සැරේ මෙනෙහි කරනවා. අවුල් වෙලා පස්සට එනවනම් මෙනෙහි කරන වාර ගාන අඩු කරගෙන අඩු කරන ඒ කියන්නේ වාහනයක බර ගියරයකට දාගන්නවා වගේ මෙනෙහි කිරීම හරියට දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විස්තර තව තියෙනවනම් මේ ප්‍රශ්නෙට උත්තර ලේසි සමහර විටක මානසික ආබාධ හෝ ඔය මේ ඔළුවේ ගිඩිනස් කියන ඔය ලෙඩ තත්ත්ව නිසාත් විශ්ව වෙන්න පටන් ගන්නවා. නමුත් මම නම් උත්තර දුන්නේ එහෙම නෙවෙයි මේ භාවනාවේ මේන එකක් කියලා. භාවනාවත් එහෙම එනවා. එහෙම නැතුව මේ පටන් ගන්නකොටම විශ්වෙන தත්ත්වය තියෙනවනේ ඒක වෙන කතාවක්. ඒ වුණත් කියනවා මේ වයසට ගියත් අන්න ඒක උගක් වෙලාවට වෙනවා. එතකොට පිටිපස්සෙන් 70 ලක්ෂයි කරගන්නේ. ස්ථිර සක්මනේ පිටිපස්සෙන් පැත්තෙන් 70 ලක්ෂ හදාන උඩ ආලම්බන රජ්‍යෝ කියලා එකක් තියෙනවා. රෙදි වැලක් වගේ වැලක් ගැට ගහගන්න. ඒකෙන් කතකින් අල්ලගෙන මේකෙන් 70 අල්ලගෙන තමයි යන්නේ. මොකද මේ කායිකව වැටෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් සක්මන් කරලා ඔය මේ ඔළුවේ තියෙන තෝන්තු ගතිය සක්මණෙම නැති කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ඒතන් සන්තන් ඒතන් පණීතන් ගැන විස්තර කර දෙන්න. භාවනාවට ඉඳගෙන පැයක් ගත වෙන විට පාදවල සහ පිටේ දරුණු වේදනා කටගනී. එය මීට පෙර ඇති නොවකේ නැති කරගන්නේ කෙසේද? මේ මේ වගේ මූලික මූලධර්ම ප්‍රශ්න මම පොඩ්ඩක් පැත්තකට දානවා. මොකද අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරගනිමු. නැත්නම් මේ එක එක සූත්‍ර කොටස් විස්තර කරන්න ගත්තොත් මේ එතකොට අපි යන ට්‍රැක් එකෙන් පිටපයි. නමුත් මම නොසලකා හිටව නෙවෙයි මම බලන්නම් මේ දේශනාවලියට සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් ඇයි මේක මේ අහන්නේ කියලා මට කිව්වොත් මම උත්තර දෙනවා. එහෙම නැත්නම් නිකන් කොහෙන් හරි යහපෙවක් ඇවිල්ලා මේක විස්තර කරලා දෙන්න මේකත් විස්තර කරලා දෙන්න කිව්වහම කෙලවරක් නැහැ මේ වැඩ පිළිවෙලට. එතකොට භාවනාව ඉඳගෙන පැයක් ගත වෙන්න පාදවල සහ පිටේ ධර්ම වේදනා කටගනි. ඒ මීට පෙර ඇති නොවකේ නැති කරගන්නේ කෙසේද? එතකොට මට දැනගන්න ඕනේ කමඨාන් සුද්ධ කරන වේලාවක නම් මේ වේදනාව පරියන්කෙන් නැගිටතර පස්සේ නැති වෙනවද කියලා. නැති වෙනවා නම් මේක හොඳයි. නමුත් නැගිටතර පස්සෙත් තියෙනවා නම් කායික වේදනාවක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව මේ මූලික දත්තයන් නැතුව මීට පෙර ඇති නොවක් වෙන්න පුළුවන්. මොකද භාවනාවේදීට එනවා වේදනාව වගේක්. ඒක භාවනා කරනකොට විතරයි එන්නේ. අනිත් දරන්නත් පුළුවන්. එහෙම දරන්න පුළුවන් නම් භාවනා කරනකොට විතරක් එන එකක් නම් හරියට කුලකාන්තාවක් ප්‍රසූත වේදනාව විඳින්නේ කොච්චර සන්තෝෂෙන්ද ඒ දරුවෙක් වේදා වදන්නනේ. ඒ වගේ තමයි මේ වේදනාව දරන්න වෙන්නේ. මේ වගේ දරුවෙක් හම්බෙන තරම් අමාරු නෑ. මං හිතන්නේ ගරු ස්වාමීන් වහන්සේ ඕනෑම වස්තුවක් දැස ඇසෙමු කර පිටියක් වැනි බ්ලැන්ක් හිස් පසුකට නැවත යොමු කළ විට කලින් රූපයේ මාළුත් දුමේ ලුමිනස් පාටින් පවතිමේ බොඳ වී යන යන පෙනෙන්නේ ඇයි මේ මේ සතියේ දියුණුවක්ද දැන් මේකට කියන්නේ දෘෂ්ටියේ පැවැත්ම කියලා දැන් එහෙ නිසනවනේ පෙන්වන නැත මේ අපි හිතන්නේ මේ බුදු පිළිම ඉස්සරහ වටේට බුදු රස්මාලාවක් තියෙනවායි කියලා මොකද යා බලාහන ඉඳලා ඇත් දෙක වහන්න වහපු ගමන් බුදුරස්මාලා චින හරිය කළු පාට වෙනවා සුදු පාට වෙලා බුදු පිළිමේ කළු පාට වෙලා පේනවා. ඒක අර දෘෂ්ටියේ පැවැත්මක් තියෙනවා දෘෂ්ටි මේ දෘෂ්ටි ප්‍රතානේ තියෙනවා යෂ්ටිසෛල සහ කේතුසෛල කියලා જાති දෙකක්. ඒකේ යෂ්ටිසෛල කියන එක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ආලෝකය අනුව සංඥා ගන්නවා කේතුසෛල හැදලා තියෙන අන්ධකාරය වැඩ කරන්නේ. ඒක පාට ඇද්දක වහපු ගමන් අර යෂ්ටිසෛල ආලෝක වෙලා පිච්චිච්චෙව්වා එහෙම ක්‍රියාව නතර වෙනවා ඒකම කේතුසෛල වැඩ පටන් ගන්නවා. එතකොට අර කළු සුදු මාරු වෙලා හිටිනවා. ඉතින් මේ නිසයි ඔය චිත්‍රපටි ලෝකේ බලන්න පුළුවන්. චරණ චිත්‍රයක් දිගට යන්නේ මේ දෘෂ්ටියේ පැවැත්ම නිසායි. අරකින් ආපේක පවතිද්දී ඊගාව එකක් පෙන්වනවා. ඒක පවතිද්දී ඊගාව එක පෙන්වනවා. ඒකට වෙන්නේ අපිට චරණ චිත්‍රයක් වාගේ. නමුත් ඒ දෘෂ්ටියේ පැවැත්මේ තමයි මේ මායාව වෙන්නේ. මේ තමයි ඇස්බැඳුමේදී වැඩ කරන්නේ. මායාකාරය ඇස්පෙන්ඩු වෙච්ච වැඩ කරන්නේ මේ එකක් පෙන්ලක පාට අනිත් එක පෙන්නකොට අපි අන්දමන්ද වෙනවනේ. ඒ අන්දමන්දේ වාසිය මායාකාරය ගන්නවා. මේ චරණ චිත්‍රය ගන්නවා. ඒක නිසා සරුවචනාංශ කියන්නේ විඥානය toyසෙල්ලම තමයි කරන්නේ. එක දිගට පොඩි පැවැත්මක් වගේ පේනවා පවතිද්දි වෙන එකක් දාලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මේක සතිය දිනුවක් නෙවෙයි නමුත් මේක සතියක් නොතිබුණොත් මෙහෙම දෙයක් වෙන බව දකින්නේ. මේක මිනිස්යාගේ ඇහි තියෙන ස්වභාවික ලක්ෂණයක් මේ බලන්නලා ඒක දිහා මෙහෙම බලපු ගම අරකේ ප්‍රතිබිම්බ මේක වෙනත් එක පාට අත් දෙක වහපු ගම මේ කළු ඒවා සුදු වෙනවා සුදු ඒවා කළු වෙනවා ෆොටෝ එකක් අරන් නෙගටිව් එක බැලුවා වගේ ඒ අර කේතු සෛල සහ යස්ති සෛල අතර මාරුව මේක දකින්න නම් බලන චිත්‍රයට වැඩිය බලන යන්ත්‍රය ගැන ඇහැ ගැන සැලකිලිම් බලන්න ඒ නිසා සතිය තියෙන කෙනාට මේක අල්ලන්න ලේසි. නමුත් මේක සතිය දිනුවක් නෙමෙයි මේක ශරීරයේ ඇහි තියෙන පරිණාමයේදී ඇතිවෙච්ච දීයති සාධකයක්. ආනාපාන සති භාවනා වඩන අවස්ථාවේදී ආශ්වාස හුස්ම රැල්ල නාසිද්‍ර වලින් ඇතුළු වෙන ස්ථානයේ හැපෙන බවත් ප්‍රශ්වාස හුස්ම රැල්ල උඩුතලයේ හැපෙන බවත් වෙනම දැනෙන විට ඒ ආකාරයෙන්ම මෙනෙහි කිරීම සුදුසුද මම නැවතත් කියනවා මේ හොඳට උපදේශ ප්‍රතිපදින බවක් ප්‍රශ්නෙම් පේන්න තියෙනවා. නමුත් මෙනෙහි කරනකොට වෙච්ච මොනවත් එපා ආස්වාද ප්‍රසවාස කියලා විතරයි මෙනෙහි කරන්නේ. නැත්තම් ගන්නව හෙලනවා කියලා විතරයි මෙනෙහි කරන්නේ. ඔය හැපෙන තැන උණුසුම් ගති සිසිල් ගති ආදී પરමාර්ථ කොටස් මෙනෙහි කරන්න යන්න. එතකොට වෙන්නේ අර නිසිනින්ද වැඩෙන සතිය කැඩෙන. සම්මුතිය මෙනෙහි කරන්න. ඒකට කියන්න පුළුවන් ගන්නවා හෙලනවා. ආස්වාස ප්‍රස්වාස. ඇතුල් වෙනවා පිට වෙනවා. ඒ කොයි එක හරි කමන්නේ හොරතල් වචනයක් අරගෙන සම්මුතිය තමයි මෙනේ කරන්නේ. අනිත් ඒවාට පුළුවන් තරම් සාදර වෙන්න ඕනේ හැබැයි. කමඨාන් සුද්ධ කරන වෙලාවදී මතක් කරන්න මම මෙනේ කිරීමට දාන්න එපා. මෙනේ කර දැම්මොත් මේ සම්මුතිය ඉක්මල පරමාර්ථ මෙනෙහි කරන්න ගියොත් ඒක පරමාර්ථ අවබෝධයට බාධා කරනවා. ගෞරවන ස්වාමීන් වහන්සේ දැන ගැනීම සඳහා යහන්නේ සවස්වරියේ දේශනාවකින් පසු පිළිකර වශයෙන් පූජා කිරීමට නුසුදුසු වන දේ මොනවාද? කිරිපිටි ටින් හෝ පැකට් පූජා කිරීම නුසුදුස විටමින් වෙන ඖෂධ වර්ග නුසුදුස සවස්වරිය පිරිකර වශයෙන් පූජා කිරීමට. ඇත්තටම ආහාර වලට ගැටෙන දේවල් වශයෙන් සඳහන් කරන්නේ බෙහෙත් පිරිකර නෙවෙයි, ගිලම්පසට ගන්න දේවල් නෙවෙයි. ගිලම්පසට ගන්න දේවල් සීනි, ගිතෙල් වගේ දේවල් පිළි අරගෙන 17ක් වලඳන්න පුළුවන්. ආහාර දේවල් පිළිගන්න හෝ යලඳීම කරන්න තියෙන උදේවරුවේ පමණයි ඒ නිසා මේ ආහාර සඳහා ගන්න කිරිපිටි මේක තියෙන විදිහට කිරිටින් කිරි පැකට් එතනින් ගියාම ගෙඩි පිටින් පළතුරු පළතුරු මිරිකලා දෙන යුෂ පිළිගන්න පුළුවන්. ගෙඩි පිටින් පළතුරු පිළිගන්න බෑ කොහොමද රාත්‍රියක් තියාගෙන පහුවෙන්දා වළඳනවා කියන දේවල් හවස පිළිගන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේක වචනේ කියනනම් අපි ගබඩා කරා. එහෙම නැත්නම් පොට්ටනි ගැහුවා කියන වැරද්දට අහුවෙනවා. ඒ වෙලාව වැළඳුවේ නැතුණාට ගබඩා කරන ඉඳලා හෙට උදේට වැළඳුවොත් සම්නිධිකාරක ආපත්‍යයට අහු වෙනවා. ඉතින් ඒකදී අපි කරන්නේ අපි වෙනුවෙන් කැපලා ඉන කැපකාරයෙකුට උපස්ථායකට කතා කරලා කියනවා මේකේ ආහාර වර්ගයක් තියෙනවා සුදුසුසක් කරන්න කියලා. ඉතින් ආයක තියානිලා පහුවෙන්ද පිළිගන්න එක තමයි ඒ සෝචකී කරු මිනිසෙක් නම් කරන්නේ. ඉතින් ඒක සඳහා අනිවාර්යයෙන්ම මේ උපසම්පදා භික්ෂුවක් එක්ක මේ වගේ තැන්වලදී වෙනවනම් ඒ කපඩාවක් සහ කැපකාර කෙනෙක් ඉන්න ඕනේ උපස්ථායකෙක්. එහෙම නැත්නම් ඒ වෙලාවේ තම්බලා දෙන බතක් ආවා 12ට ඉතල පාත්‍රය හේදුවා ආයේ පහුවෙන්ද උදේ වෙනකන් ඒ අපේක්ෂාවක් නැහැ හෙට උදේ අපේක්ෂාවකුත් නැහැ හැන්ද අපේක්ෂාවකුත් නැහැ ඒක තමයි සාමාන්‍යයෙන් තනියම කුටියක් හදාන පැත්තකට වෙනවනම් වෙන්නේ නමුත් දැන් කාලේ ඒ තිබුණත් ඒක එක එක එක දේවල් ගෙනලා පූජා කරනවා ඇත්තටම දඬුවම් කරන්න වටින දින දෙයක් තම්බලා දෙනවා මිසක් මේ හදාගෙන කාපන් කියලා දෙන්න ගියාම ඒක හරියන්නේ නැහැ ඒ දවස්වල ලොකු ස්වාමීන් වහන්සේ මේ කියනවා පින්ඩ මේ ගිලම්පස පූජා කරනවා බුදු පිළිම ගාව. ඉතින් බුදු ලොකු සාංශය යන්නේ ආවට ලොකු සාංශ දැකලා තිනවා උණු වතුර බෝතලේ ගිහලා පූජා කරලා. ඉතින් ලොකු හාමුදුරුවෝ අහනවා දැන් බුදු හාමුදුරුවෝ ආසනෙන් බැහැලා ඇවිල්ලා කුසියට කියලා වීදුරුවක් කරන ඇවිල්ලා අරක බෝතලේ ඇරලා දාගෙන වලඳන්නද කියන්නේ කියලා අහනවා. දෙනවනම් වීදුරුව දාලා බොණ්ඩ හදලා දීපන්. නැත්තම් මොකද්ද මේ තරණකේ තේරෙන්නේ? ඒක මේ තැම්බිච්ච බත පුදන්න ඕන. හාල් පූජා කරලා බෑ. කැමි දරුවට තනින් කිරි දෙනවා මිසක් ආ ලක්ෂ රුපියල් පැකට්ටයක් දුන්නා හරියනවා. ඉතින් ඒක දැන් කරන්න බෑනේ. කරන්න බෑ කියන හැම වෙලාවෙම ඉතින් තනි උල් කරගෙන ඉන්න බෑනේ ඕකට. ඉතින් කරන්නේ පැකට් එකක් දීලා උණු වතුර ටිකක් දීලා බහදාන බීපන් කියනවා වගේ. ඉතින් ඒක නිකන් ආඩු සැලකිල්ලක් තියෙනවා. ඒක ඇත්තටම සංඝයා කරගත්ත වැරදි වැඩක්. මේවා පුරුදු කරගන්න. මේ හදිගසලා තම්බලා දෙනවනම් හරි. ඉතින් ඒක මේ ඇතුව නැතුව බැරි කාරණාවක්. මොකද සංඝ පිරිසක් ඉන්නකොට ඒක වැඩි වෙන අපේල් එකතු කරලා ඒ ගබඩාව තැම්පත් කරන්න ගියාමත් විශාල නීති පද්ධතියක් තියෙනවා. ඒ කැපකාරය අතේ තියලා කැපකාරය තමයි උදේට අරගෙන දෙන්නේ. ඒ නිසා විකාල භෝජනයට ගැළපෙන ගැට අහුවෙන විකාලයේ වශයෙන් ගන්න කාලික නොවන හැම ආහාරයක්ම අතගාසල් තියාගත්තොත් ඒක සංඝයාගේ බාරේ තිබ්බා වෙනවා. ඒකට ගබඩා කිරීමේ ආපත්‍යයට වැටෙනවා. එයාට ඊට පහුවෙන්ද වලඳන්න බුදුජානනාංශය තහනම් කළා තියෙනවා. භාවනා කිරීමේදී ඒකාග්‍රතාවයේ තබා ගැනීම ඉතාමත් අපහසුවත් ඒකාග්‍රතාව ඇති කර ගැනීමට කළ හැකි දේ මොනවාද යන කරුණාවෙන් පහදා දෙන්නස ඉතාමත් යටහත්තු ඉල්ලා සිටින. ඒකාග්‍රතාවයෙන් නැති බවවත් දන්නේ ඒකාග්‍රතාවයට උත්සාහ කරපින්දානේ. නැත්තම් කොහොමද දන්නේ අපි ඒක ඔච්චර කාල භාවනා කරන් ඉස්සලා ඔය ප්‍රශ්න තිබුණේ නැහැ. මට ඒකාග්‍රතාවයට එන්න බෑ කියලාවත් දන්නේ භාවනා කරපින්දානේ. ඕක තමයි භාවනා හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය. මේක අපිට පාලනය යටතේ නැහැ. මේක අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. අපි කියන දෙයට අහන්නේ නැහැ. ඒ නිසා මේක වාහන නුසුසුකමක් නෙමෙයි. යෝගාවචරය කියන්නේ ඒකාග්‍රතාවය නැති වුණත් ලබාගෙන සතා නිතරම වෙලාවට භාවනා කරනවා නිතරම වෙලාවට සක්මන් කරනවා දරට වැඩ කරනවා. ප්‍රතිඵල නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අඩු ගානේ ඒක ගන්න බෑ කියලා දැනගන්න එක බොහොම නිහතමානීකමක්. අනාත්මය පිළිගන්න කැමැති ගතියක්. අනිත්‍යතාවය පිළිගන්න කැමති. ඒ නිසා භාවනා කරන එකට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි හිත එක තැනක තියන්න බෑ කියලා දැනගන්න එක. ඒක වැරද්දක් කියලා බාර ගන්න එපා. ඒක එක්කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි. හැටි. මේක මේක මෙතෙක්කල් මේකවත් දැනගෙන හිටියේ නෑනේ කියන එක විතරයි භාවනා කරන්න ඉතල ඒකවත් දන්නේ නැහැ. යම්මල දාතල කියන්නේ මම නම් දරුවෝ හදන්නේ හිතු කියන තැන හිතුටි කියලා කියලා. ඇත් දෙක වහගත්තට පස්සේ අම්මටයි තාත්තට එනවා දරුවගේ කෝක වෙතත් අම්මගේ අප්පගේවත් හිත කියන තැන හිටින්නේ නැහැ. එදාට ඔන්න කටේ තියෙන හරිවන්නම් බහිනවා. ඉතින් ඒක පේන්නේ වැරද්දක් විදියට අත්තරද්දක් විදියට මගේ දෝෂයක් විදියට නමුත් සරුවත්යන්සේ සහතික කළා කියනවා කොච්චර භවනා කරත් අපිට ඕන දේ සිද්ධ වෙන්නේ අපිට ඕන දේ වෙන්නේ නැති බව තේරුම් ගැනීම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. පාලනය කියන්නේ නැති බව තමයි අනාත්මය කියලා කියන්නේ. ඉතින් ඒක බාර ගන්න බලල් මනසක් ඕන. බලල් මනසක් කියලා කියන්නේ බෑ කියලා අතාරින්න එක නෙවෙයි. නැවත නැවත කරන්න. කවදා හරි මේ අනිත්‍ය සංඥාව අනත්ත් සංඥාව හිතට වැන්නොට පස්සේ මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කිව්වට අපි මෙතෙක්ල් ප්‍රතික්ෂේප කරුවේ මේක දැනගෙන ජීවත් වෙන එක හොඳයි. නොදැන ඉන්නවට වඩා. ඒ නිසා ඒකාග්‍රතාවය එනකන් නැවත නැවත උත්සාහ කරන්න කියනවා දුවන අස්වැක්කුට අලුපූල් ගෙඩියක් තියන්න උත්සාහ කරන්න වගේ. එහෙම නැත්නම් අර ලේන වලිගේ මොහොත හිටින්න උත්සාහ කරනකොට මොකද උනේ කියලා දන්නවද කතාව? මේ ජාතක කතාවේ තියලා තියෙන එක දන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඈ? පංචමට සක්‍ර දෙවියෝ ඇවිල්ලා මොහොත වේලලා දෙනවා. අපි හිතන්නේ නැති ආශ්චර්ය ධර්ම වෙනම ප්‍රතිඵල අපේක්ෂාවෙන් තොරව වැඩ කරගෙන යනවා. ලේන එත්තකම්ම කිව්ව මම වේලනවාමයි. උඹලා කවුරු බෑ කිව්වත් මම වේලනවා කියලා වලිගේ මුහුදේ ඔබනවා ගෙනලා ගොඩ ගන්න. ගැව්වට පස්සේ ආයෝක වතුර බහින්නේ මුහුදටම තමයි. මම ශක්ති දෙවිඳ බලන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ගිහිලා අහන මොකද්ද මේ කරන්න කියලා. මට ඕක කරන්න වෙලා නැහැ. මට මුහුද වේලන්න තියෙනවා කියලා. මොකද මේ මගේ දරුවා පාවෙනවා රතන මේ කුරුළු කූඩුවේ කියලා. ඒකට පපු උණු වෙච්ච ගමන් ගිහිලා මුහුද වේලලා දරුවා ගෙනලා අතර දෙනවා. ඒ නිසා ඒ කරන්න බැරි දේ වුණත් කමක් දිගට කරන එක යෝගාවචරය කියන්නේ. එක ගමක හිටියලු එක නගරයක මේ වතුර වලක් තියෙන තැනක මිනිසෙක් නගර මිනිස්සු ඔක්කොම යද්දීදී මාළු බානවලු මිනිසයා. කොක්ක ගහගෙන ඉන්නවල හැබැයි අවුරුදු දවස් ගණන් බලනවලු කොක්කට කවදාකවත් අහුවෙන්නේ නැතිලු එක එකක්. ඉතින් මිනිස්සු ඇවිල්ලා කිව්වලු බලනකොට උස්සලා බලන්න මිනිහා දාන්නේ ඉදි කට්ටක්ලු. කෙලවරේ දාලා. ඊට පස්සේ කළා ඕකට මාළු අහුවෙන්නේ නැහැ. ඉතින් බිලි කොක්කක් දාපන් කියලා. ඉතින් මිනිහා මූණ දිහා බැලලා ආයෙත් අරක දාගෙන ඉන්නවලු. ඊටසේ මිනිස්සයා ගිහිල්ලා ඒ නගරේ ඉන්න බලන මහත්තයාට ගිහිල්ලා කළු සුපර්වයිසර් මේ මිනිහෙක් ඉන්න පිස්සෙක්. ඊටසර කිව්වට අහන්නෙත් නෑ මේ ඉදිකටක් දාගෙන ඉන්න මාළුවානේ. ඉතින් සුපර්වයිසර් ඇවිල්ලා කිව්වලු ආයිසි මේ මම මේ හිත හොඳට කියන්නේ ඕකට බිලි කට්ටක් දාන්න. නැත්තම් මාළුවා අහුවෙන්නේ නෑ කියලා. හරි මම මූණ දිහා බැලලා ආයෙ අරක දාගෙන ඉන්නවා. පස්සියා ගිහලා ආර්ති මහත්තයාට කිව්වා. ආර්ති මහත්තයා ඇවිල්ලා කිව්වලු මිනිස්සු මේ අනුකම්පාවෙන් කියන්නේ මේ අහපන්. කෝරළි මහත්තයාවලු. දිසා හැමතුරු ආවලු. මිනිහ ආරයක මොන දේවල් දාගෙන ඉන්නවල පස්සේ මේක රටේ පැතිලා රජ්ජුරුව ගාට ගියාට පස්සේ රජ්ජුරුව ගිහිල්ලා තිනවා බලන්න පෙරහැර අරගෙන අලි බැඳගෙන බෙර ගහගෙන ගිහිල්ලා රජ්ජුරුව බෑහලා ඉවරලා එනකොට මිනිහා දාගෙන ඉන්නවා එසවලු මේ මොකද කරන්නේ මාළු අල්ලනවා කියලා. යකෝ උඹට තේරෙන්නේ නැද්ද? මාළුවෙක් අල්ලන බිලිකොක්කක් දාන්න එපා ඉදිකට නෑ මේකේ මම මේ රජෙක් අල්ලනකන් හිටියේ කියලා. ওই පොඩි කට්ටිය අහුවෙන්නේ නැහැ එදාට අහුවෙන්නේ මහ එකෙක්. මේ කොක්කක් දැම්මම බිලි කොක්කක් දාගෙන සිනිගඳ ගහන මාළුවෙක් අහුවෙන්නේ. ඉදිකට්ට දැම්මට මාළු අහුවෙන්නේ නැහැ. රජෙක් අහුවෙන්නේ. නිසා බැරි දේ කරන්න. පුළුවන් දේ කරලානේ දැන් කෙලවෙලා ඉන්නේ. දැන් පුළුවන් පුළුවන් කියපු දේ ඔක්කොම කරලානේ තියෙන්නේ. එකකින්වත් තියනවද සාන්තිය? හොම්බෙන් තමයි. ඒ නිසා බුදුරජාණන්සේ කියන බෑ කියන එපා බෑ කියලා බැරිය මලිය බෑ කියලා බැරිය මලිය බෑ කියලා බැරිය මලිය බෑ බෑ බෑ ඒකාග්‍රතාවේ නැහැ ඒත් හරියට වෙලාවට වාඩි වෙන්න හරීම ගෞරවයෙන් කරන්න එදාට තමයි බුදුහාමරන්ට ගෞරවය සිද්ධ වෙන්නේ ධර්ම ගෞරවය කියන්නේ ඕකටයි සංඝ ගෞරවය කියන්නේ ඕකට ප්‍රතිඵල හම්බ වෙනවා නම් කරන වැඩේ ටික අපි කියන බිස්නස් කියලා භාවනා කියන්නේ බිස්නස් නෙවෙයි ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන වැඩවලට කියන්නේ බිස්නස් කියලා. ලාභ ප්‍රයෝජන වෙනුවට ගනුදෙනු. මේක නෑ. මේකට අපි ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ මේ දන්නවනම් මම මේ කරන්නේ ලාභයකට නෙමෙයි ප්‍රයෝජනයකට නෙමෙයි සත්කාරයකට නෙමෙයි බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කරපු නිසා මම අරින්නේ මම දිගට කරනවා කියලා වෙනතරත් වැඩිය සද්ධායෙන් කරන්න බෑ අර සක්‍ර දේවෙන්දල මූද වේලා දුන්නා වගේ ඇද වෙච්ච නැති බිලිකොක්කට රජෙක් අහුණා වගේ Tamanට ඕන දේ අහුවෙනවා මේ තේ එක භාවනා කරපු කිසි කෙනෙකුට තාර දාපු කාපට් පාරේ ගිහිල්ලා හම්බෙලා නැහැ. දුෂ්කර පෙතේම තමයි යන්නේ. ඒ නිසා දැනගෙන මේ බව දැනගෙන යනවනම් මම කියනවා නියම හොඳම සද්ධායෙන් වැඩකරන හරියන්නේ නැති බව දැනගෙන වෙලාවට වාඩි වෙන්න නිකන් ඉංගියක් විදිහට මට කිත හැකි පුරුතන්තරන් සක්මන් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ මම ටික වේලාවක් භාවනා යෙදී සිටිනකොට මගේ පපුව ආශ්‍රිතව හුස්ම දෙදරීම් ভাইබ්‍රේෂන් සහිතව හුස්ම බලන චලන වීමක් දැනේ. එසේ වන්නේ මක් නිසාද? අපිට කියන්න පුළුවන් මේ පොතක් කරගත්තාම මේ මේටි මේ පොත මහත් එකක් නම් බැඳපු එකක් නම් අපිට මේ පැත්තේ එන පතර හයියක් අහු වෙනවා. ඉතින් අපි මේ පොත මේ පැත්ත බැලුවොත් ඒකේ කතුගේ නම මිල අනම්මනම් තියෙනවා. ඒ කියන්නේ පුස්තකාලයක දැම්මම පස්සේ පේන්න හදලා තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ බොහොම ඝන ඒක තට්ටුව තියෙන්නේ. මේක මේ අතට අල්ල අත ගෑවොත් එහෙම කැඩි කැඩි යන්නේ. අර වගේ ඝන එක ඒක ඝන නැහැ. මෙතන ගත්තාම මෙතන මේ ඝනකම හැදිලා තියෙන කෝටි ගණක් කොළ එකතු වෙලා එදාට පේන්න තියෙන කම්පනය. මේ පැත්ත වගේ නැහැ. භාවනා කරන යනකොට අපි ඉස්සෙල්ලා දන්නේ නැති ඉතින් භාවනා කරනකොට මේ පැත්ත විතරයි පේන්නේ. එහා පැත්තෙන් බලනකොට පේනවා මේක මේ ඝනකම හැදිලා තියෙන්නේ පුංචි පුංචි අංශු රාශියක් එකතු වෙලා. ඒ එක එකක් වෙන් වෙන වශයෙන් දකින්නකොට ඒක දකින්නේ දෙදරුමක් විදියට. කීතක උඩ පැත්තේ අත ගාගෙන යනවට වැඩිය වෙනස් කටු පැත්තෙන් අත ගාගෙන යනවා. පනාවක උඩ පැත්තෙන් ඇඟිල්ල අතගෙන යනවට වැඩිය වෙනස් යට පැත්තෙන් පනාවේ ඇඟිල්ල අත. දෙකම පනාව තමයි. අපි මෙතෙක් කල් අත ඇදලා තියෙන්නේ සුමුදු පැත්තෙන් විතරයි. භාවනා කරනකොට අනිත් පැත්ත පෙන්වනවා. ඉතින් එතකොට ඒකත් භාවනාවෙම දැකිය යුතු ආනාපාන වෙනස් පැතිකඩක් ඒ වගේ මෙතෙක් සැඟවිච්ච දෙයක් මේක හරි දෙයක්ද හිතින්මවාගත්ත මායාවක්ද මොකද්ද කියලා බලන්න නැවත නැවතත් බලන්න. නියම ප්‍රകൃතිය නම් ඒක නැවත නැවත පෙනේ. පේනකොට අරිට වැඩිය මේ දෙදරන ප්‍රමාණයට පේනවා. අභියෝග කරන්න හැබැයි ද්වේෂ කරන්න එපා. එතකොට ආයශරයක් පෙනේ සුමුදු පැත්ත ආය පනාවේ අනි කටු පැත්ත පෙනේ. ඒ වගේ දෙපැත්තම දකපු දවසේ තමයි දෙකපැත්ත දැක්කත් නෙවෙයි බුදුහාම කරන ওই විදිහට 11 පැත්තක් දකින්න ඕනේ. කියලා මේ නොදැක්ක එක පැත්තක් දැකීමක් පමණයි. නමුත් හොඳ මේ පෙරහුරුව පෙරගමනක් නැත්තම් මංගල ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. සක්මන් කිරීමේදී පාදයේ ඉසීම ඉදිරියට යෑම හා තැබීම මෙනෙහි කිරීමේ ක්‍රමයක් හැටියටත් ධාතු මනස්කාරයේ තව ක්‍රමයක් හැටියට හඳුනා දී ඇත. මේ ක්‍රම දෙකේ වාසිය වාසී සංධානයක සංසන්දනය කරමින් ගෞරවණ ඉලා සිටිමි. ඇතර මේක මේ චිත්‍රේ කොටසයි ඇඳලා තියෙන්නේ. හුඟක් වෙලාට අර මේ කෙටි උපදෙස් දෙනකොට කියනවා ඉස්සීම යැවීම තැබීම වළන්නේ කියලා. නමුත් ඉස්ලාම් කියන්නේ වම දකුණ කරන්න කියලා. වම දකුණ පట్టල වුණාට පස්සේ තහර වුණාට පස්සේ ඔසවනවා තබනවා කියලා එක පියවර දෙකට කඩන්න කියලා. ඒක හොඳට තහවුනට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියලා තුනට කඩන්න කියලා. ඒ තුනට කඩලා ගිහලා ඉස්සරහට යනකොට එසවීමෙන් යැවීම වෙන් වෙන්නේ කොහොමද? යැවීමෙන් තැබීම වෙන් වෙන්නේ කොහොමද කියලා උත්තර බඳින ගත්තොත් ඉතින් ධාතු මනසිකාරයට වෙන කියන ක්‍රමයක් නැහැ. ඒ නිසා වම දකුණ එසවීම තැබීම එසවීම යැවීම තැබීම සහ ධාතු මනසිකාර කියන්නේ එකම වැඩපිළිවෙලේ අවස්ථා හතරක් විතරයි. එකම ජවනිකාවේ එකම නාටකමේ ජවනිකා හතරක් විතරයි. එකකින් එකක් එකකින් එකට තුරු දෙනවා. හැබැයි කවදාකවත් ධාතු මනසිකාරයෙන් පටන් ගන්න බෑ. කවදාකවත් එසවීම ලැබෙන තැන මේ පටන් ගන්න බෑ. පටන් ගන්න ඕනේ වම දකුණ. වාහනේක ඉස්සලාම ෆස්ට් ගියර් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දානවා. ඉතින් කවුරු හරි ඇහුවොත් තර්ඩ් ගියර් එකයි ෆෝර්ත් ගියර් එකේ වාසිය වාසි දෙකම තියෙන්න ඕනේ තා තමයි ඒක දාලා තියෙන්නේ. වෙලාව හැටියට කොයි එකටද දාන්නේ කියන එක ගියර් එක වාහනේ පදවන කෙනාගේ තීන්දුවක්. ඒ නිසා මේ වගේ වාසිය වාසිය තීන්දුව කරන්න බෑ. මේවා එකිනෙකට තුඩු දෙන විදියට එකක් එකට තල්ලු කරන විදිහට හදලා තියෙන්නේ පියවරින් පියවරට හැමදාම යන්න ඕන හැමදාම බිඳුවෙන් පටන් ගන්න. හැමදාම 1 2 3 ක්‍රමයට පටන් ගන්නවා නම් මේ Tamanටම දැනගන්න පුළුවන් කොතනදීද එසවීම තැබීම කරන්න ඕනේ කොතනදීද එසවීම යැවීම තැබීම කරන්න ඕනේ කොතනදීද මේ ධාතු කියලා Tamanට වැටෙන්නේ කියන එක අද වැටුණාට හෙට ආයෙත් අලුතෙන් පටන් ගන්න. ආයෙත් අනිද්දාත් අලුතෙන් පටන් ගන්නවා. එතකොට මේ දන්න දැනුමට හොඳට පන්නරේ හිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ දුක ආර්ය සත්‍යයක් ලෙස සැලකූ එකම ආගමික ශාස්ත්‍රය බුදුන් වහන්සේයි සිටීම නේ සිටින නෙවෙයි සිටීම නිවැරදි කියලා අහන්නේ ඇත්තටම මේ ආර්ය සත්‍ය විදිහට ලෝකයා සැලකුවේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් මේ ලෝකේ සැපයි කියන කුණු හරපයක්. බුදුහාමුදුර විතරයි කිව්වේ ඉන්නවනම් මේ ලෝකේ ਸਰබලධාරී දෙවි කෙනෙක් උන්දර කියන තියෙන දුක කියලා නැත්නම් නාස්තිකයි කියලා විනාශයක්ම අවල තියෙන්නේ ඒක නිසා ඒකයි සත්‍යය මේ දුකයි සත්‍යය ඔය අපි කොච්චර ආලවට්ටම් කරන්න ගියත් මේකේ හොදලා ගන්න දෙයක් නැහැ ඒක බාරගත්ත දවසේ එතකොට අපිට ආයෙ හාට යන්න තැනක් නැහැ අපි මේ ඒක බාර ගන්න නැතුවයි මේ දඟලන්නේ පැමිණිච්ච දුක පැනිරහයි කියන දන්නේ නැතුව අපි හිතනවා වෙන එකක් ඇති කියලා ඒ තාකල් අර කැරට්ටලිය පිටිපස්සේ දුවන බූරුවෙක් වාගේ සැප හොයාගෙන යනවා. මේ දුක බාර ගන්නකන් තමයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ කෙලින්ම කිව්වා පළවෙනිම සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. ඒක හම්බෙලා තියෙනවා මනුෂ්‍යය ඉතිදී සැප හොයන. චේතා කාලර බල්ලා වලිගයල්ලන්ට කරකෙනවා වගේ කරකෙන එක තමයි වෙන්නේ හම්බෙන්න දෙයක් නැහැ. මේ දුක භාවනා කරනට එන වේදනාව මේ සිත් පීඩා මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක අයින් කරලා කොහෙද යන්න හදන්නේ? ඉතින් මේක ටික ටික ටික ටික පුරුදු කරන එකයි අපි මේ කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ සද්ධාව ඇති කරලා දීලා තියෙනවා. නමුත් අපි හිතනවා බුදුරජාණන් වහන්සේ අපිට දෙන සද්ධාහට වැඩිය කෙටි ක්‍රම ඇති කියලා හිතනවා අපි. හරියගාටිකත් හරියයි මේ උපක්‍රමයේ හරියයි. ඒ තාකල් වෙන්නේ අර කාලසප්පයා තමන්ගේ වලිග ගිලින්න හදනවා වගේ, බල්ලා තමන්ගේ වලිගය අල්ලා ගන්න හදනවා වගේ වටේ කරකැවිල්ලක් වෙන. කාන්දරේ කර්ම ගෙවිච්ච දවසට තල තුනකම ආපු දවසට මේ පැමිණි දුක් පැණි 10 කියන එක තමයි අවසාන සත්‍යය. Taman කරා පැමිණෙන දුක උරුම වාසිකමට. ඕක මඟ ඇරියොත් ආයේ සංසාරයක් ඉන්න ඕනේ ඔතෙන් දෙනකම් ආයේ දුක ගෙවන් කරා. ඒ නිසා පැමිණියකට මුණ දෙනවා නම් ඊට වැඩිය බුද්ධ ධර්මයක් නැහැ. ආනාපානේ කරද්දී එක තැනක් වෙනුවට හුස්ම මාර්ගයේ දිගේ හුස්ම ඉහළ පහළ යන හැටි මෙනෙහි වීමේ වරදක් තිබෙද මෙනේ වීමේ නම් වරදක් නැහැ මෙනේ කිරීමේ නම් වරදක් තියෙනවා ඒ මොකද අපි මේ ආනාපානසයෙන් ලබන ආනාපාන සමාධියට කියන්නේ ඒකාග්‍රතාවය කියලා ඒකාග්‍රතාවය නම් හිත එකතැන් වීමයි වෙන්නේ දුවන එක නෙවෙයි දුවන හිතකට එකතැන් වෙන්න අමාරුයි ඒ නිසා අපි කරන්න දැන හුස්මට යන්න ඇරලා හිත එකතැනක තියලා බලන්න එතකොට සමහරලාට හිත දුවන්න බලනවා කමක් නැහැ නමුත් අපි දැනගන්න ඕනේ ඒක නෙමෙයි પરමාර්ථය අවසාන වෙලා තියෙන්නේ. හිත එක තැන නිසා එහෙම බලාන ඉන්නකොට හිත එහෙම යන්න ඉඩ තියෙනවා. ඒකට වළක්වන්න බෑ. මොකද කවදා හරි ඒක එක තැනකට ගන්න කියනවා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා දැන් මෙතන බලාගෙන ඉනකොට හුස්මත් එක්ක ඇතුළට ගිහිල්ලා ආයෙ පිට වෙනකොට මෙහෙනවා නම් මේ ප්‍රදේශයේ පුරා හිත කරකිනවා ඒක සීමිත ප්‍රදේශයක් ඒ හරිය සිල්ලු ඇටයක් විතර ඒ මුළු ප්‍රදේශයේම ආරමුණු කරන භාවනා කරන්න කියලා මේ ටිකේ තමයි හිත කරකෙන්නේ කියලා යම් වෙලාවක හිත කීකරු වෙනවනම් ඕක සියඹලා පළුවකට විතර පුංචි කරන්න කියනවා. හිත ඒ ටිකේ දඟලුවට කමන්නේ නැහැ. හැබැයි ඊට වැඩි යන්න දෙන්නේ. එහෙම කරන්න ගිහිල්ලා ඔය මේ සිංහල පරිප්පු යට තියෙන ලංකා පරිප්පු යටයක් තරමට පුංචි කරන්න කියනවා. ඊට පස්සේ ඒක පරිප්පු යටයක් විතර පුරුදු කරනවා. ඊට පස්සේ අබෑට ලෙල්ලකට තනනට ඒක පුංචි කරන පුංචි කරන නටන්න දෙන්න. හැබැයි ඒ ඒ සීමාව ඇතුළත. හැබැයි සීමාව එන්න එන්න එන්න පුංචි වෙනවනම් ඒකට කියක ඒකාග්‍ර වෙනවා කියන්නේ. නමුත් නටන සීමාව වැඩි වෙනවා නම් ඒකට අමාරුයි කියන්න සමාධිගත වෙනවා කිය. ඒ නිසා අපි ලදලද වෙලාවේ නම් දෙන නිදර්ශනේ තමයි ඔය කැලවල් වලට යනවා ඉස්සර මිනිස්සු දර හොයන්න. යහම විශාල දර ඉපනැලි අල්ලගත්තාම ඔක්කොම කොට ගහනවා කැලේ මේ කැලෙන් කඩාගත්ත වැලකට. ඊට පස්සේ විශාල දර කොට දෙපැත්තෙන් කොන් දෙක අල්ලගෙන කාගපාග තද කරනවා. තද කර තද කරනාට අටු ඔක්කොම මැරික තැරිලා තැරිලා තැරිලා පොඩි වෙලා පුංචි වෙන්න පටන් ගන්නවා. මිටි කරා මිටි කරලා තද කරන්න කරන්න කරන්න අර විශාල අකුල් ටික පුංචි වෙනවා නැත්නම් ගැලීමෙන් එළියට යන්න බෑ. මෙචා එකතු කරනකොට මහා ලන්දක් තියෙනවා. පොඩි පොඩි පතුරු පොඩි පොඩි මේ ඉපල් ඔක්කොම පොඩි වෙනකන් හිර කරන්න. ඒක තමයි භාවනාදී පටන් ගන්නකොට විශාල ප්‍රදේශයක ක්‍රමේ හැමෝටම වෙන්නේ නැහැ සමහරකට වෙනවා ඒක. මම හිතන්නේ ඔක්කොම බැලුවයි කියලා. ආතාව එකක් තියෙනවා. අනුකයිත සූත්‍රයේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන, සම්මාදිට්ඨි සීල සූත්‍රයේ සමාධි විපස්සනා අනුග්‍රහ කරන සීලය අධිශීල වෙන්න ඕන සූත්‍ර වික්‍රම එක්‍රම ක්‍රමේ බණහන විට ඒකේ ප්‍රශ්නයක් වශයෙන් ප්‍රශ්නයක් වශයෙන් නෑ වචන වගේක් ලියවිලා තියෙනවා. අනුග්ගයිත සූත්‍රයේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන, සම්මාදිට්ඨි සීල සූත්‍රය. මේක ප්‍රශ්න නෙමෙයි කවුරු හරි ලියපු නිකන් සටහනක් විතරයි තියෙන්නේ. කොහේ එතකොට මම හිතන්නේ මේ ලිඛිතව තිබුණු ප්‍රශ්න මෙච්චරයි. ඊට අමතරව තව කාට හරි අවස්ථාව හැටියට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. එමු නැතුව කාට හරි මතක තියෙනවද ලිඛිත ප්‍රශ්නයක් මම අතින් ගිලිුණායි කියලා මට පේන්නේ නම් ඔක්කොම කත්තයි කියලා. සභාවේ නම් ප්‍රශ්න තියෙනවද? අවසරයි ස්වාමී. ඔව්. අනවශ්‍ය දැන් අර අනවශ්‍ය කිව්වා අර බෑටයක් අරමට පොඩි වෙනකන් මේක යොමු කරන්න කියලා. මේ පිම්බීම හැකිලිම කරනකොට ඒක කරන්න පුළුවන්. පිම්බීම හැකිලිමෙත් එනකොට මේ ප්‍රශ්නේ එනවා. මොකද විශේෂයෙන්ම පිම්බීම හැකිලිම ආරවුණ ඇත්තටම ආනාපානට වැඩිය ප්‍රදේශයක පැතිරලා තියෙනවා. ඉතින් අන්තිමට එක වෙලාවක් එනවා ආනාපානෙ වගේම මේක එක්කෝ හැම තැන විසිරී යනවා. එහෙම නැත්නම් පිම්බීමේ හැකිලිම වෙනස නොදැනී යනවා. නොදැනී ගියාම අපට හිත මුළු කය පුරාම විසිරියා. එතකොට කොහොමද මේකට හැබැයි වෙනත් තැනකදී මම මේ ප්‍රශ්නේ වෙන තැනකට යොමු කරන්නේ. අන්න ඒ වෙලාවේදී හිත එහෙ මේ දිවීම නතර කිරීම සඳහා යෝගාවචරයට මනක්කල්පිත තැනක හොයිත නතර කරන්න වෙනවා. එතකොට මහසි සයඩෝ කියලා තියෙනවා මේ පපු ඇටේ අන්තිම සෝලර් ෆ්ලෙක්සස් මේ මොකක්ද ඒකට කියන්නේ මට මතක නැහැ මේ පපු ඇටේ අන්තිම වීලයට පිළි අන්තිම පදක්කමක් වගේ එකක් තියෙනවා. අන්න ඒකයි නැබියයි අතර මැද ප්‍රදේශයේ හිත තියාගෙන මේ ටිකේ හිත තියාගෙන ඉන්නේ. සාන උදරේ පිම්බීම හැකිලෙන් බලනකොට පේන ඊට යට හරිය තමයි පිම්බෙනවා හැකිනවා කියලා. නමුත් හොඳට බලහිනකොට මේක මේ පිම්බීම හැකිලෙන් වැඩ පිට නාභිගත වෙනවා. ආනාපානේ සාමාන්‍ය මොලේ මැදට යන ගතියක් එනවා. එහෙම වෙච්චාම ඩිස්ලොජ් වෙනවා. අර අපි හිතා හිටපු තැන නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් එතකොට එක්කෝ හිත හුස්මත් එක්ක එහෙම දුවන්න පටන් ගන්නවා ආනාපානෙත් එක්ක පිම්බි මෑගිලිමත් එක්ක එහෙම දුවන්න අවස්ථාවක් කරගන්නවා. අන්න ඒ වෙලාවට ආයේ සතා ඉර කරලා බඳිනවා වගේ හිතෙන් අර වගේ අබෑට වගේ පුංචි කරලා එතෙන්ට හිත යොමු කරනවා. පිම්බීම ඇකිලිම කරනට කියනවා මේ පපු ඇටයත් නාභියත් අතර ප්‍රදේශයේ හිතින් මෙනෙහි කරලා ඒ ඇතුලේ නැටුවට කමක් නැහැ. ඒ ඇතුලේ පිම්බීම ඇතුලේ තියෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති පේනවා. නිකන් අබෑට පුපුරනවා වගේ පුංචි තැටියක පුපුරන හැබැයි ඒ තැටියට හිත තියාගෙන ඉන්නවා. මේ මේ ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා කියන්නේ. එහෙම නැතුනොත් ඒ අවස්ථාවේ හැටියට හිත හැඟුම් බිඳ ආහරින්න පටන් ගන්නවා. විසිරියනවා. ඒක වළක්වන්නත් හොඳ නැහැ. මොකද ඒ ධාතු මනසිකාරයට හිත ගියාට පස්සේ මේ ශරීරයේ තියෙන සාමාන්‍ය කම්පන චංචල කූඹි දුවනවා වගේ නලියන ගතිත් දැනෙනවා. ඒක භාවනාවේ ප්‍රතිඵලයක් තමයි. නමුත් ඒවට විසිරී ගියොත් ඒකාග්‍රතාවය කැඩෙනවා. ඒක ගමන ඉදිරි ගමන බඩ වලකිනවා. ඒ නිසා අපි ඒකාග්‍රතාවයේ ගොනු ඇරකලා දෙන්න ඕනේ අර ඉපල් ගොඩක් කරන තනියට හොඳට හිර කරලා අල්ලගත්තා වගේ. ඒක වරින් වර වරින් වර ලදලද අවස්ථාවේ නට් ඇන් බෝල් සද කරලා දෙන්න ඕනේ. ඒ දීම සඳහා කියනවා පිම්බීම හැකිලින් බලනකොට මේ ප්‍රදේශයට දෙන්න ආනාපානේ කරනවා මුලින් දැනගත්ත තැනම තියාගෙන ඉන්න හිත පණින්න හදන එක සෙල්ලක්කාරකමක් කකුල් කරන්න යන්න එපා. මොතුම මෙතන හිටම මේක තමයි ඔබේ ආසනේ. මේක තමයි ඔබේ ලඟුම් පොළ කියලා යෝගාවචරගේ හිත නිශ්චිත වෙන්නවා. අනිශ්චිතව මේ හිතට පණින පැම්ම පිම්මට ඉනිමම් බදලා දෙන්න යන්න නරකයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට බීන් කියන්නේ ස්වාමීන් වහන්සේ කොයි අවස්ථාවේද? බීන් කියලා කියන්නේ in and out කියන boundary කඩලා යන වෙලාවක්. දැන් ආනාපානේ අපි මෙතන සිල්ලු ඇටයකට අබ ඇටයකට හිර කරාට ඒක ඉතින් සීමාවක් තියෙනවානේ. පිම්බි මහැකිලිමත් මෙතන සීමා ගන්න එක වෙලාවක් එනවා ඒ මේ මරියාදාව සීමාව ඉම කඩලා යනවා. කඩලා ඇතුළ පිට මොකද්ද? අරමුණ ඇතුළේ මොකද්ද? ඇඟ ඇතුළේද නැද්ද කියන එක නිකන් මී මැසි පොදියක් මෙහෙම වෙලා තිබුණ එක දුම් පිම්මට පස්සේ විසිරෙනවා. විසිරුණාට ඒක මුළු අවකාශය පුරාම දඟලන හැබැයි මී මැසි පොදිය නන්නත්තර වෙන්නේ නැහැ. විසිරෙන පටන් ගන්න. ඒතකොට සීමාව කඩලා යනවා. ඒ වගේ මේ දහස මාසිකාට ගියාට පස්සේ එල්ල කරන තැන විතරක් නෙවෙයි හැමදැනම දහතුනේ. එතකොට අපි සීමාව කරනවා පස්සේ හිත හරි අසරණ වෙනවා. හරි බය වෙනවා. හරි තනි වෙනවා. හරි පාළුවටපත් වෙනවා. එතකොට අපිට තේනවා මීමැසි පොදිය විසිරුණාට රජ මීමැසි කොතනද ඒ ආවටම තමයි යා හැසිරෙන්නේ. හැබැයි අර මෙහෙම ගුලිය නැහැ. ඒ බවුන්ඩරි කඩලා ගිහලා. ඉතින් ඊට පස්සේ දන්නවා දැන් මම මැරිලා නැහැ. සීහ නැති වෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. හුස්ම නැති වුණාට ඔක්සිජන් නැතිවීමෙන් හුස්ම හිරවීමේ ප්‍රශ්නකුත් නැහැ. කියලා ඒ වෙලාවේදී හිතට එකලාසයක් කරන් දෙන්න ඕනේ මේ පැවැත්ම තියෙනවා. භවයේ තියෙනවා. මේ ඉන්නවා තියෙනවා. දැනෙනවා තියෙනවා. ඒ කියන්නේ හුස්ම ගන්නවා හුස්ම ගන්න එක නෙමෙයි මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ සීනත් වෙලා බව දන්නවා. ඉතින් එතකොට ඒක බොහොම මේ කෙලසිච්ච අවස්ථාවට වැඩිය බොහොම ප්‍රාග් අවස්ථාවක් එහෙම නැත්නම් හිතේ නික්ලේශී අවස්ථාවට කිට්ටු කරන තැනක් එහෙම නැත්නම් මේ මේ කලල අවස්ථාවට යනවා. අර මෝරච්ච තැන ඉඳලා හිත රිග්‍රස් වෙලා රිග්‍රස් වෙලා ආයේ හිටපු අපි අපි පුංචි බබෙක් වෙලා අපි කවදාද 6 4 තේරෙන්නේ නැති තැනට යනවා. එතකොට අපි දන්නේ මම කෙල්ලෙක්ද කොල්ලෙක්ද මේ අම්මද තාත්තද මොනවක්වත් දන්නේ එන සංඥා ඔක්කොම හොඳට බලාගෙන හිටියට තීන්දුවක් නැහැ. එදාට ගිහිල්ලා බැලුවොත් එදා කවදාකවත් දුකක් තිබිලා නැහැ අපිට. එදා කවදාකවත් ඊර්ෂ්‍යාවක් තිබිලත් නැහැ අපිට. ක්‍රෝධයක් තිබිලා නැහැ. අර මේ සීමාව මරියාදාව තේරුම් ගත්ත සංඥාල තමයි toyi mamai umbai mamai හොඳයි නරකයි සේරම ඇවිල්ලා දැන් නන්නත්තර වෙලා තියෙන්නේ ඒකයි. හිත ආපහු යනවා ඇතින්නේ. හැබැයි ඕන වෙලාවක ආයේ 6 4 තේරෙන්න පටන් ගන්නවා එදාට අනා ගන්නවා. 6 4 තේරෙන්නේ නැති තැනට ගියාම ජොලි අපා. හැබැයි හරි අසන්නයි. ඒකෝට නොදන්න කෙනෙක් වෙනවා අපි. 6 4 දන්නේ නැති කෙනෙක් වෙනවා. අපි කැමතිනේ අපි මේ දන්න බූදලේ ඔක්කොම පැත්තක තියලා 6 4 නොදන්න තැනකට යන එක හොඳයි කියන්න හෝ ඒකේ බුද්ධි විඳිනවත් අපි සතුටු වෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ එකතු කරගත්ත මේ අර අන්තට්ටුව ඇඳගෙන තියෙන ලෝගුව ගලවන්නමයි. භාවනාදී සීමාව කඩලා යනවා. ආයෙ ගේනවා. ආයෙ සීමාව වන්දනවා. ඉතින් ඒක ගියාට පස්සේ තේරෙනවා අපිට ඕන නම් දෙකේම ඉන්න පුළුවන් කියලා. ගෙම්බට ඕන වතුරෙත් ඉන්න පුළුවන්. ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි ඉස්කෙඩියට බෑ. ඉස්කෙඩිය වතුර විතරයි. එනිසා ඉස්කෙඩියක පැත්තෙන් බලනකොට නම් ඔබේ ජීවන ගැන දියුණු වෙන එකක් මනුස්සයා ගැන ආපහු ගිහිල්ලා හය හතර නොතෙර දැන්ට යනවායි කියලා කියන්නේ විශාල දියුණුවක්. මම කිව්වට පිළිගන්න නොපිළිගන්නේ ඉතින් ඕගොල්ලන්ගේ වැඩේ. අපිට තියෙන්නේ ඔක්කොම ගෙනල්ලා ආයේ අර ප්‍රාග් අවධියට අර මොනවත් නොදන්න තැනට හිත ගේන්න ඕන වෙලාවක හදන්න පුළුවන් අපව යන ගමන අම්මා මුත්තා කිව්වත් නෙවෙයි අතාරින්. ඒ තරම් අල්ලගෙන ඉන්නේ මම අසවලා මේකයි මේකයි කියන ඒ පදක්කන් ටික. මොක අයින් කරනවා කිව්වම නිකන් හරියට මේ ඇඟින් ඇටයක් ගන්නවා. ගිය තැනක අල්ලනවා හැබැයි. తත්‍ර తත්‍රාවි නන්දනේ ඊගාවාත්මට ගියාම ඒ කුණු කන්දල යනවා. දැන් ඉඳලා ආපු තැනත් අල්ලගෙන හිටියේ. දැන් හිතන මේ සැරේ අල්ලුව එක නම් හොඳ එකක් ඇල්ලුවේ කියලා. ඔය කඩලා යන වෙලාවක් එනවා භාවනා කරනකොට. සම්මත එතකොට ඕෂෑනික් ඕෂෑනික් ෆීලිං එකයි ඕකයි අතර වෙනස. සිලිලාරේ කියලා කියන්නේ අපිට එතකොට භාවනා කළත් නැතත් මේක භාවනා ලැබිච්ච එකක් නෙවෙයි. මේ කෙලෙසිච්ච තැන ඉඳලා නික්ලේශී තැනකට ගියා කියන එක විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට තියෙනවා අනික් මනුස්සයත් මේක තේරුම් ගත්ත දාස කොච්චර ජොලිය ජීවත් වෙයිද කියලා. දැන් ඉන්නේ හරි බැඳිලානේ. තමන්ගේ දේ අයිතිවාසිකම සඳහා හටම් කරමින් ලද කුණු කන්දලේට අයිතිවාසිකම් සඳහා හටම් කර කර ඉන්නේ. හටම් කරන දැන ඕකත් අතැරලා දැමඩ පස්සේ හම්බෙන්නේ විශාල විවෘතකම. ඉතින් ඒක නැති තාක්කල් අපි ළඟ ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා ගොඩක් තියෙනවා. ඉතින් අර ඒ ප්‍රාග්ගවතියට මූලාවතියට ගියාට පස්සේ ඒක නිකන් කියන්නේ මොහොත ගඟ ගිහිල්ලා මොහොතට දිය වුණා වගේ. එහෙනම් පොඩි එකෙක් ගිහිල්ලා අම්මගේ ඔඩොක්කට පැනනා වගේ. එනත හාවේ ගිහිලා උගේ පැලැස්සට ගියා වගේ ආය විවේකයක් ගන්නවා. ඉතින් මේක පුරුදු තැන. රකින්න දෙයක් නැහැ. මේ ස්වභාවයේ ඉන්න පුළුවන්. එතකොට කාටත් ඒ සමායිතිවාසිකම තියෙනවා. මේ කුට්ටිය මගේ කියලා මට මගේ කාටවත් අයිති වෙන්න බෑ කියලා මොකක්වත් එන්නේ. ඒක ඕෂනික් කියලා කියනවා ලස්සන වචනය සිලිලාරය කියන එක සිලිලාරය කියලා කියන්නේ මොහොතට කියන නමක් සිංහලෙන්. මොහොතට එකතු වුණාට පස්සේ කොයි ගංගා වුණත් ගංගාවේ අනන්‍යතාවය නැතිලා යනවා. වතුර කියන අනන්‍යතාවයට එකතු වෙනවා මහමුද කියන අනන්‍යතාවයට අපි හරි බයයි මේ අපේ තියෙන මගේ තියෙන මේ කම මුහුදට දිය වෙනවා දකින්න. ඉතින් මරණ වේලාවේදී කොහොම කෙරුවක්වත් ඕක අකමැත්තෙන් නම් සිද්ධ වෙනවා. මරණ වේලාවේදී නිවන් දකින්නවා කියන එක නෙමෙයි මං කියන්නේ. නමුත් as to as soil to soil කියලා මේ පටවි ධාතුව පටවි ධාතුවට දිය වෙනවා. වායු ධාතුව වායු ධාතුවට එකතු වෙනවා. උණුසුම උණුසුමට එකතු වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒ තමයි ස්වභාවය. එදාට අඬව ගන්නවා. දැන් අපි පැයක් වෙලා වැඩගෙන තිනවා ධර්ම සාකච්ඡාව සඳහා. වෙනත් ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් සක්මණ සහ ගිලම්පස් සඳහා වෙලා ගන්න. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සක්මන් භාවනාවෙන් පස්සේ හතරට ධර්ම දේශනාවට රැස් වෙන්නයි. ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳගෙන මම මෙතනින් අපේ සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. සාකච්ඡා